හැබැයි මේ පැලිර සුවේලවන එකක් කියලා කියන්නේ. ඒ පුද්ගලයා මේ අෂ්ටලෝක ධර්මයේ කම්පාවලට පුහුණු කිරීමේ පළවෙනිම පාඩම ලැබෙනවා. දුකක් ආවත් සැපක් ආවත් ඔහේ ඉන්නවා. ඥාති විශේෂණයක් ආවත් වස්තු විශේෂණයක් ආවත් ඔහේ ඉන්නවා. මොකද මේ හැම දේ තුළම මෙන්න මේ පැවැත්ම තියෙනවා. මෙන්න මේක හුඟක් වෙලා පුහුණු කරන සමහර කෙනා පැය එකමාර විතර මේක ඉන්නේ කියලා. ඉන්නකොට තේරෙන්න පටන් ගන්නවා මෙන්න මේ ඉන්න වෙලාවක අපි මේ පවිචිනති පවිචේති පරිවිමංසං ආපජ්ජති කියලා මේ ඒකාකාරීකම දිහා බලාන හිටියොත් ඔගේ මා පුදුම ලකුණු ටිකක් තියෙනවා. මේක දිහා බලාන ඉදිල්ල මහා ණයක්. මහා කැම්බිරිල්ලක්, මහා වාතයක්, මහා දුකක්, මහා එපා කරන සුළු දෙයක් කියලා ඒක ඒකෙන් තල්ලු කරන ගතියම තමයි තියෙන්නේ. මේකට සාතර වෙන්න නම් විශේෂ ජී කාය ජීවිත নিরপেক্ষව බුද්ධ පුත්‍රයෙක්ම බුද්ධ දුහිතෘ කෙනෙක්ම වෙලා මෙන්න මේකට හිත දාගෙන බලන්න හිටියොත් මේකේ එක චිත්තක්ෂණ දෙකක සමානකමක් නැහැ. පණුවලක ඉන්න පණුව ටිකක් වගේ වතුර නැති වෙච්ච තැනක ඉන්න මාළු ටිකක් වගේ නැත්නම් ටීවී එකේ වැටෙන තිත් වාගේ උහේ දිගටම තියෙනවා. මේක දිගට බලනකොට තේරෙන පටන් අර ගන්නවා මෙන්න මේකට තමයි සරුවච්චන් වහන්සේ ශ්‍රීමුක දේශනාවේ සඳහන් කරේ අනිච්ඡං කිය. මේක අනිත්‍යයි. මේකේ කිසිම පැතිකඩ දෙක සමානකමක් නැහැ. එකම චිත්තක්ෂණයකවත් ස්පර්ශෝකුත් නැහැ. එමනම් දුකයි. ඒ වගේම තමයි මේක අපිට වේග වැඩි කරන්නත් බෑ වේග අඩු කරන්නත් බෑ අපි මරුණත් මේක නතර වෙන්නෙත් නෑ භාවනා නොකලත් මේක තියෙනවා ගස්කල් වලත් මේක තියෙනවා මේක මගේය මේක මමය මේක පාලනය කරන්නේ මාගේය කියලා ආත්ම සෘෂ්ටියක් ඇති කරගත්ත නොයුතුම දේ මේකයි කියලා අන්තිමට හිතෙන්න පටන් ගන්නවා. එත්ත කම්ම ඒ වෙන තෙක්ම ඒ තාක්ම මෙන්න මේ අනිත්‍යතාවයට මේ කම්මැලිකම ඇති කරගන්න තු දිගට බලන් ඉන්නවා. ඒක තමයි ධම්මවිචේ සම්බොජ්ජංගේ මැද කොටහ. ඒකට කියනවා මේ සන්තතිය දැකීම කියලා සන්තති සත්‍යය මේක දැක්ක කෙනා කවදාකවත් සාමාන්‍ය ලක්ෂණයට නොවැටි බේරෙන්නේ නැහැ කියන. මොකද්ද සාමාන්‍ය ලක්ෂණය කියලා කියන මේක මෙහෙමනම් මේකට කට ඇරලා කියන්නේ මේක දුකයි, මේක අනිත්‍යයි, මේක අනාත්මයි. ඉස්ලාම ඒ නිසා මේ ස්වභාව ලක්ෂණ ඉඳලා හිත වැටෙන්නේ ප්‍රධාන ලක්ෂණ වශයෙන් අනිත්‍ය ලක්ෂණයට. අනිත්‍ය ලක්ෂණේ වැටුණාට පස්සේ ඒක එපා කරගන්න නැතුව ප්‍රතික්ෂේප කරන්නේ නැතුව මේකට සාදරව බැලීමටත් කුසල ඡන්දයක් ඕන ඉස්සල්ලාම අරමුණක් තියා විමසන්න ඕන බලන්න වගේම අරමුණේ ඒකාකාරීත්වය මත වෙච්චාම ඒක දිහා බලනවත් විමසන්න ඕනක් අවශ්‍යයි සෙල්ලක්කාරකමක් අවශ්‍යයි ඒ පරිේශන තෘෂ්ණාවක් අවශ්‍යයි ඒකට ගියාට පස්සේ තේනවා මේ අනිත්‍යතාවය හොඳට හතිකොන හාත්පස පරියංකේදී සාක්මනේදී දිනදා වැඩවල නැත්නම් එහෙම දකින්න මිත්‍රයන් ආශ්‍රය කරමින් වැනි ධර්ම සාකච්ඡා කරමින් ඉන්නවනම් ඒ පුද්ගලයාට තේරෙන්න පටන් අරගනවා මෙවැනි අනිත්‍ය දෙයක කවම කවදාකවත් සුඛයක් පිටන්න බෑ. එච්චර තරුවචනදගේ තර්කෙ එච්චරයි. මේ සැප කියලා දෙයක් මිනිස්සු හොයනවා ඒක හම්බ වෙච්ච ඇත්තොත් ඉන්නවලු. නමුත් ඒක මාරු වෙන සුළු දෙයක් නෑ. මේ සැප දුකන මාරු වෙනවා නම් ඒකේ මොකද්ද තියෙන සැපේ? අපිට ඕනේ කරලා තියෙනවා ඒ නිසා සැපක් තියෙනවා නම් මාරු වෙන්නේ නැති සැපක්. එහෙමනම් කට හොදලා කිව්වට කමන්නේ සැපයි කියලා. නැත්නම් අරක නම් අඩුපාඩුකම් තියෙනවා. ආන්නේ විදිහට මේ අනිත්‍යතාවයේ හතී කොන දැක්කනම් ඉඳගෙන ඉන්නකොටත් හිටගෙන ඉන්නකොටත් කනකොටත් බොනකොටත් යනකොටත් නිදා ගන්නකොටත් සෑම වෙලාවෙම මේක දැක්කනම් ඒ පුදුලා කවදාකවත් මේක නිට්ටය වශයෙන් සුඛ වශයෙන් ගන්න තරම් මෝඩ වෙන්නේ නැහැ. එතකොට අනාත්ම කීට ආත්ම සංඥාට ඉඩක් එන්නේ නැහැ. එතකොට මේක අතහැරෙනවයි කියලා අලුතෙන් කියන දෙයක්වත් නැහැ. එතකොට ඕක බදා ගන්න, ඕක තියා ගන්න, ලොක් කරලා කණ්ණාඩියක් මේ පිටිය ගහ ගන්න ඕනකමක් එන්නේ නැහැ. මොක උප්පත්ති ඕනම කෙනෙකුට මේක සාධාරණයි. තියෙන්නේ මේක නොබලන එක විතරයි. ඒක ඉතින් ඇති කරගන්න මේක තමයි මම මේ යන්න කියන තමයි අපේ සතියක් ඇති කරන ධම්ම විජේ මාර්ගයෙන් අර කියන විදිහේ ස්වභාවික ලක්ෂණ මතු කරගෙන ඊගාට ඒක සාන්තති ලක්ෂණේ බවට නැත්නම් නිතර වෙනස් වෙන ක්‍රියාවලියක් බවට පත් කරගෙන ඒකෙම පළපදියම් වීමක් තාවුරු වීමක් ක්ලියාපදිච්ච කියනවා තමයි සාමාන්‍ය ලක්ෂණයේ වශයෙන් පෙන්වන මේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මයේ වටහා ගන්න. නමුත් තාම මතක තියාගන්න මේක විචිත්‍ර විදියට මේක වටහා ගත්තත් බණ ඇහුවත් මේ தත්තරපත් උනත් යෝගාවචරයේ පෞරුෂත්වයේ හැබෑ වෙනසක් තාම වෙලා නැහැ. මේ හැබෑ වෙනසට පොට පාදනවා. හැබැයි වෙනස කියන නැත්නම් ਸਰවඥාන්සේ යෝජනා කරු මේ ලෝකේ අනිත්‍ය දුකයි අනාත්මයි කියනකොට හැබෑනේ නම් කියන තරමට එනවා දැන්. නමුත් ඒක නිකන් අර ආවට ගියාට කියවෙන්නේ කරන්න දෙයක් නැතිකමට. නමුත් කරගෙන කරගෙන කරගෙන යනකොට අන්තිමටම තේරෙනවා පරිේශන කරන්න කරන්න කරන්න ඕනම තැනක මේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මයේ දකින්නකොට ඒ යෝගාවචරයට මේ ලෝකේ මොනම දෙයකවත් දෙකක වෙනසක් අඳුරගන්න බෑ. ඔක්කොම තියෙන එකම අසුචියක්. ඒ කොනේ ඉඳලා තමයි මට පන්තිකාවේ අපේ ලොකු සාංශ දීලා තිබුණා. ඉතින් සමහර පොහොසත් කියලා කියනවා, සමහර දුප්පත් කියනවා, සමහර ස්ත්‍රී කියලා කියනවා, සමහර දු පිරිස කියලා කියනවා, පුරුෂය කියනවා, පැවිදි වෙලා කියනවා, අපවිදි වෙලා කියනවා. নানা ප්‍රදේවල් තියෙනවා ස්වභාවයේ ලක්ෂණේ පමණයි. ඕක ඉක්මොල යම් කිසි කෙනෙකුට දකින්න පුළුවන් නම් මේ සාමාන්‍ය ලක්ෂණය. නැත්නම් අපි දුම් සම්තති ලක්ෂණය කියලා ඒකට යනකොට ස්ත්‍රී පුරුෂකම් සම්මුති නං වණං පට බැඳිනම් තේරම ගලවලා ගියාට පස්සේ අන්තිමට මේක නිකම්ම දුකක් බවටපත් වෙනවා. ආන්න එතෙන් ගිහිල්ලා ඉබේම අපි මේ ගෙන ආපු සක්කාය දිට්ඨියට පැලිර ගිහිල්ලා ගිහිල්ලා කැඩලා කැඩලා කැඩලා අන්තිමට එහෙම දෙයක් නැහැ මේක සම්පූර්ණ මනෝ විකාරයක් විතරයි හිතෙන් හදාගත්ත දෙයක් විතරයි ධාතු මනසිකාරයට හෝ ස්වභාවයට කිසිම ආත්මයක් නැති බව තේරුම් ගත්ත දවසේ තමයි මේක මේ <clears throat> සාමාන්‍ය ලක්ෂණය සාක්ෂාත් කරණය කිරීමක් දැකලා මූලධර්ම වශයෙන් පිළිගත්ත දේ සාක්ෂාත් කරණයක් කිරීම ඒක 100%ක්ම අහඹයක්. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. කොරණ මිනිහා නැති වෙච්ච දවස තමයි ඒක සිද්ධ වෙන්නේ. කොරණ මිනිහා ඉන්න තාකල් කවදාකවත් සාක්ෂාත් කරණය වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන තාකල් යෝගාවචරයක් නැහැ. නියම යෝගාවචරය නියම යෝගාවචරය එන්නේ භාවනා කෙරෙන වෙලාවට. භාවනා කරන වෙලාවට යෝගාවචරයක් ඉන්නවා. එතකොට මමෙක් නැහැ. භාවනාවක් ඉතුරු වෙනවා. වෙන විදිහට කියනවා නම් මෙතෙක් ඇති කරන අපේ සෑම ಗುಣ ඔක්කොම අතහැරලා දාලා සම්පූර්ණ විවේකීව විරාගීව නිරෝධව වස්සග්ගපටිනාමි අතහැර දාන සුළු ගතියට යන කම්ම මේක පිළිබඳව දැකලා දැකලා දැකලා දැකලා ඒක හොඳටම තහවුරු වෙනවා තහවුරු වුණාට පස්සේ තමයි අනුලෝම ඥාන ගෝත්‍ර පූඥාන ක්‍රමයේට අහම්බ සිද්ධියක් සිද්ධ වෙන්න පටන් අර ගන්නවා මේකට සාක්ෂාත්කරණයක් වීම. එතෙන් යන කම්ම නම් තාර්කික ඥානයක් තියෙන්නේ ක්‍රමික වර්ධනයක් තියෙන්නේ යෝගාවචරයේ යොදන ශ්‍රමයට හා සාපේක්ෂ ප්‍රතිඵල ලැබෙනවා. නමුත් මේ ප්‍රතිඵල කියලා කියන්න පිළිගන්නේ බොහෝමත්ම සුළු පිරිසක්. මුගෝදෙනෙක් හිතන්නේ මේ බහනා වැරදිලා අබැග්ගයක් මේ සක්කාය දිට්ඨිය නැතිවීමක්, දේවල් වල පිළිබඳව රස මිහිරියාව නැතිවීමක් මේ වර්ණවත් ගතිය නැති වෙලා කළු සුදු පාට මතුවීමක් වශයෙන් තමයි පේන්නේ තියෙන්නේ. ඒකට පේන්නේ නිකන් සාමාන්‍ය පිලුණු වෙච්ච බත් එකක් වගේ. එහෙම නැත්නම් අපි නෝ හොඳම භෝජන සංග්‍රහයකට ගිහිල්ලා එයා මේ විවිධ වර්ණ විවිධ ගන්ධ රස තියෙන ආහාර වළඳලා ඒ ඉස්සරහා කෑමත් කාලා ඔක්කොම කරලා වමන කරලා බැලුවොත් එimhe ඒ වමනේ කොට දිහා බලනකොට අර කෑමට ඉස්සලා තිබුණේ සුන්දරකම වටිනාකමට හා සාපේක්ෂව අනිත් පැත්තක් එනවා. ඒ වගේ තමයි පෙරහැරක් එnde ඉස්සෙල්ලයි පෙරහැරක් පස්සේ හුඟක් වෙලාට මම හුඟක් දැකලා තියෙන දෙයක් තමයි ඔය නිතර රිසෙප්ෂන් හෝල් වල තියෙන මගුල් ගෙවල් මගුල් ගෙදරට පස්සේ පොඩ්ඩක් ගිහිල්ලා හෝල් එක දිහා බලන්න. ඊට පස්සේ අනෙක් කට්ටිය ආවිලා මේක අයින් කරලා අලුතෙන් සරසනකොට පොඩ්ඩක් බලන්න. දවසට මගුල් 3-4 යන්න ඕන. ආන්න එතකොට තේරෙන්න පටන් ගන්නවා. ඒ තන්නි ක්‍රම මේකේ තියෙන්නේ මේ අසුචි කලයක් පිටින් වර්ණ ගන්නවා වගේ මොනක්වත් මැතුලේ ඇත්තේ නැහැ. එක්කෙනෙක් ඇවිල්ලා එක විදිහට වර්ණ ගන්නවා ඒක ඉවර නැතදී ඒක කඩලා දානවා ඊට පස්සේ තව විදිහට වර්ණ ගන්නනවා මෙන්න මේ සෙල්ලම තමයි තියෙන්නේ ඉතින් මේකට රණ්ඩු කරන්න ඕනද ඊර්ෂ්‍යා කරන්න ඕනද මේකට තෝ වරපල කියලා රණ්ඩු කරන දෙයක් තියෙනවද කොහොම කෙරුවක්වත් මේක තමයි වෙන්නේ කියලා දකින්න නම් කවදාහකවත් ඔය හිතලවත් එහෙම නැත්නම් මේ ආචාර ධර්ම හිතට අරගත්තට වැඩක් වෙන්නේ මේ අනිත්‍යත්වයේ හැම දෙයකම තියෙන යටින් උඩින් තියෙන පෞද්ගලික ලක්ෂණ වෙනස්කම් ඒක හොඳට බලන්න සාදරව බලන්න බැලුවට පස්සේ ඒක අඩිය පේනකොට පේන එකේ තියෙන සන්තතිය සන්තතිය බලනිනකොට කවදාකවත් ඒකට ආදරයක් කරුණාවක් නෙවෙයි ඇති වෙන්නේ අනේ මේක මොන කරදරයක්ද මේක මොන නඩත්තුවක්ද මොකද්ද මේ කරන්නේ කියන එක සරුවචනාංශ දැකපු තාට දැක්කණ්ඩ යනකොට අවසාන චිත්තක්ෂණ නම් තනිකරම අහඹයක් මම අර කලින් කිව්වා වගේ එතෙන්ට යනකම් මෙහෙවීමක් තියෙනවා. ඒ මෙහෙවීම අපේ යුතුයකම මේකට කියන්නේ විපස්සනා අනුගහිතය කියලා. සරුවචනාංශ කියන්නේ විපස්සනා අනුගහිතය කියලා. එන්නේ විපස්සනා අනුගහිතයෙන් බලනකොට අද බෞද්ධ හරි දුර්වලයි.